වහන්සේ මානසික ප්‍රකාශන ආකාරයේ දේශනා පිළිපද කියන බලාපොරොත්තු වෙන ඒ සාධාරණ අහන්න ඒකට සමානවක් නැහැ. ධර්මයේ අසනක ධම්මයේ ජීවිතයට එකතු කරගත්තේ නැත්නම් කොටි ධර්මයේ සෝතී ධර්මයේ ඇති බලක් නැහැ තෝරන්නේ නැහැ. එක බින්දක් බින්දක් කර ජීවිතේ එකතු කරගත්තා නම් ඒ එකතු කරගත් ප්‍රමාණය තමයි අපිට තීන්දවන්නේ උපකාරවන්නේ එනිසා ඒ ධර්මය අහලා ඒවා පාවිච්චි වශයෙන් තමයි ජීවිතේ එකතු කරගන්නට පුළුවන් සෑම කෙනෙක්ම මේ බලාපොරොත්තු වෙන නිවන අවබෝධ කර ගැනීම සම්පූර්ණයෙන්මට නිවන අවබෝධ කර ගැනීමට නම් ජීවිතවන්නේ අවස්ථාංග මාර්ගය බව මේ හඳුනා ගන්නා කාරණාවක්. ඒ අවස්ථාංග මාර්ගයේ සම්මා සති සම්මා සමාධි සම්මා දිට්ඨි කියන අංග තුන අනිවාර්යයෙන්ම කෙනෙකුගේ සිත තුළ ඉගෙන යුතු අංග තුනක්. සම්මා සතිය කියන්නේ යහපත් සිහිය. සෑම විටම සිහියෙන් වැඩ කරන්න පුරුදු වීම තුළින් තමයි සම්මා සතිය දිනු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සම්මා සමාධියේ සතිය දිනු වෙච්ච කෙනෙකුට පමණයි පහසුවෙන් සම්මා සමාධිය දිනු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් භාවනා කරනකොට සිත පිට යනවා, සිත ඒකාරමණය පවතින්නේ නැහැ, කම කරගන්නට බෑ. ආදී වශයෙන් ඒ ස්වරූප බොහෝ දෙනා කතා කරන්නේ අනුකූලවක් නෙවෙයි සමාධියේ අනුපාඩුවක් වූ සම්මා සතිය සම්පූර්ණ කරගන්න නැති නිසා. ඉතින් යම් කිසි කෙනෙක් මේ සිතන සම්මා සතිය කියනවා නම් මේ සම්මා සම්පතිය සම්මා සමාධිය ඇති කර ගැනීම සඳහා ළඟින්ම ඉඳගෙන උපකාර වන කරුණක් වෙනවා. ඒක නිසා සම්මා සතිය සාමත් අවශ්‍ය කරනවා කිසිම නේද සෑම දෙයක්ම පුළුවන් තරම් ගොඩක් කරන්නත් පුළුවන් වෙන අඩු වශයෙන් දවසට පැය භාගයක් පැයක් කාලයක්වත් ඔතන වැඩි සෑම එකම සිහියෙන් කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරන මේ කාලය තුළ මම මේ කරන සෑම වැඩක්ම සිහියෙන් යුතුව කරනවා කියලා හිතන්න සිහියෙන් යුතුවම කරන්නට පුළුවන් වෙන එක දක්වත් අතපස්සේ නොකර කොහොමද සිහියෙන් කරන්නේ ඒක කටයුතු කරනකොට සමම දොරට හෝ සමාජ සතිය දියුණු වෙන දියුණු වෙන යන එක සමන්තම තේරෙනවා. කලින්ට වඩා දැන් මගේ සිත තුළ සතිය දියුණු වෙලා තිබෙනවා කියන්නේ. අන්න එවැනි අවස්ථාවක භාවනාවට වාගේ සමාධිය වඩන්නට ගියොත් යනවා නම් එනිදී සමන්තම අවබෝධ වෙනවා. කලින්ට වඩා සිත එකඟ කරගන්න පුළුවන් සිත සමාහිත කරගන්න පුළුවන්. සිත බාහිරම වලින් පිට යන්නේ නැහැ කියන කරුණ. දැන් භාවනා කරන්න යනකොට එකපාරට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ වැඩ කරලා ඉඳලා ලෞකික දේවල් වලින් මුදිතේ ඉඳලා ඉන්නකට පාට සිතේකන් කරන්නට අපේ නිසා භාවනා කරන්න ප්‍රථමයෙන් සමන්දරකෝ සීයෙනක සතියෙනක පැය කාලම් භාගයක් පතර සක්මන් කරලා ඒ භාවනාවට සුදුසු වන ආකාරයෙන් සිත සැකසීමක් කරලා ඊට පස්සේ භාවනා කරනවා කියන එක තමයි සාමත් සුදුසු. ඒකේ කියන්නේ තමයි සිතට සම්මා සමාධිය දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සම්මා සමාධිය දිනු වෙන්නේ නැත්නම් ඒ ඇත්ත ඇති හැටියෙන් දකින්නට බෑ. බුදුරජාණන් වහන්සේ නිකම් කියන වාගේ ප්‍රකාශ කරන පාඩයක් තමයි සමාහිතෝ මෙත්තේ වික්කෝ යථාභූතං පජානාති කියන කාරණාව. සමාධිමත් සිතක් ඇති වික්ෂණ විසනෝ ඇත්ත ඇති හැටියෙන් දකින්න. තමක ඇත්තට සැටින් මේ තමන්ගේ අනිසාසිතේ පංචස්කන්ධ ලෝකයේ තියෙන ඇත්තට සැටින් දැකීම. ඒකෝට මේ පංචස්කන්ධ රූපයේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නියමතාවයේ නියමාකාරයෙන් දැනෙන්නේ නැත්නම් කවදාවත් වෙන කෙනෙකුට නිවන් ලබන්නේ නැහැ. ඒ නිසා නිවන් ලැබීමට තියෙන එකම මාර්ගය මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය යථාර්ථයට අවබෝධ කරගන්න. කියන්නේ ඒකේ නියම ස්වરૂපේ නියම තත්ත්වෙම අවබෝධ කරගන්න එක. දැන් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ පාඩය රූපං විච්ඡේ ඥානං අපස්සං යථාභූතං රූපං අත්තෝ සම්පස්සති. ඒ විදිහට වේදනා සංඥා සංකාර විඥාන වලට තියෙනවා. මේ රූපය ගැන තියෙන රූපයේ තියෙන නියමකෝ සත්‍යය සමෝතම අදාන අපස්සන දන්නේ නැහැ දක්නේ දකින්නේ නැහැ එවැනි කෙනා රූපම අත්තතෝ සමෝපස්සේ රූපේ ආශ්‍රය කියලා කියනවා ආශ්‍රය කියලා ගන්න ග්‍රහණය කරනවා වේදනාවේ නියම සත්‍යය දන්නේ නැහැ වේදනාවේ නියම සත්‍යය නොදන්නා පුද්ගල වේදනාව ආත්ම වශයෙන් ග්‍රහණය කරනවා සංඥා සංඛාර විඥාන කියන සිසුස්කන්ධ ඒරේ මේ කියන නියම සත්‍යය නොදන්නාකම නිසා ඒවා තමයි දක්නේ නැති නිසා මේ නදක්නා ගම තියෙන හේතු කොටගෙන ඒවා ආත්ම වශයෙන් ගන්නවා ඒ ආත්ම වශයෙන් ගන්න විටම ඒ තුළ විචක්ෂය අදහසක් මිත්‍යා දෘෂ්ටිය සම්මාදිතේ නෙවෙයි ඒකට අමතරව මේවා සංයත වශයෙන් ඒ යථාහතක් හැටියට ගන්න නැති නිසා පුද්ගලයාට මේවා අනිත්‍ය වශයෙන් තේරෙන්නේ නැහැ මේවා දුක් වශයෙන් තේරෙන්නේ නැහැ මේවා අසුභ වශයෙන් තේරෙන්නේ නැහැ මේවා සාරවත් ධර්ම නෙමෙයි අසාරවත් සාරවත් ධර්මයි කියලා තේරෙන්නේ නැහැ. මේවා ශූන්‍ය ධර්මයි කියලා දන්නේ නැහැ. මේ ඔක්කොම ධර්ම අතහැරෙන්නේ කියලා දන්නේ නැහැ. මේවා කෙනෙක් විරාගය නොයල්මෙන් කරලා තියෙන කියලා දන්නේ නැහැ. මේවා අතහැරීමෙන් පමණක්ම සැලසීම ලැබෙනවා නම් මේවා උපාදාන කර ගැනීම තුළින් කවදාවත් සැලසීමක් ලබන්නට බැහැ කියලා කරුණු දන්නේ නැහැ. මේවා අල්ලාගෙන සිටීම තුළින් නැවත නැවත දුකම ලබා දෙනවා මේවා අතහැරීමෙන් පමණක් මේ මේ දුකෙන් මිදෙන්නට පුළුවන් වන්නේ ඒ නිසා මේවා අතහැරීම මේ දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවයි කියලා වෙන අවබෝධයක් ඇතිවන්නේ නැහැ මේ ආදී වශයෙන් මේ අනිත්‍යස්කන්ධ ලෝකයේ කියන නියම සත්‍යයේ නිර්මාකාරයෙන් දක්නට දන්නේ නැති පුද්ගලයාට නිවන ඥානට අවශ්‍ය ගුණධර්ම කිසිවක් දියුණු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ නිසා මේ පංචස්කන්ධයේ නිමතත්ය යථාපරි දැනගැනීමට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ සමාධිතෝ වික්‍රේ විකෝ සමාධි වශයෙන් වික්‍රේ විසනෝදී ඒ තනස්සා විසනෝයි යථාභූතම් බදානාති මේ ඇත්තටි සැකෙන් දකින්න මේ ඇත්තටි සැකෙන් දකිනකොට ඉදන් දුක්ඛං යථාභූතම් බදානාති යන් දුක්ඛ සමුදයෝති යථාභූතම් බදානාති යන් දුක්ඛ නිරෝධෝති යථාභූතම් බදානාති යන් දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාති යථාභූතම් බදානාති කියලා දක්වලා තියෙනවා මේක තමයි දුක්ඛ මේ තමයි දුක් සමුදය, මේ දුක් නිරෝධය, මේ දුක් නිරෝධ ගාමී පරිපදාවක සත්‍ය කියලා ඇත්තටම දකිනවා. ඒක දකින්න ලබ්ධය සමාධිමත් එකක් මේක කියලා. මේකෙන් අදහස් කරන්නේ මේවා සමාධිය ඇති කරගෙන මේ කරුණු දස යුතුයි කියන එකයි මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කියන එක අපි ඉන්දියට තේරුම් ගත යුතු වෙනවා. සමාධිමත් එකක් ඇති කරගෙන මේවා දස යුතුයි. එතකොට මේ සමාධිමත් සිතක් ඇති කෙනා ඒ යථාභූත සම්බන්ධාන්තය ඇත්තටම දන්නේ දක්නේ මොනවද කියන කාරණාවල බුදුහාමුදුරු විද්‍යාවල දෙදාකාරයෙන් සමීප කරලා තියෙන එක තමයි දක්වන රූපස් රූපේ රූපය දන්නේ රූපේ සමුදය කියන්නේ හේතුව දන්නේ රූප නිරෝධය දන්නේ රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව දන්නේ රූපයේ පිළිබඳ තියෙන ආස්වාදය දන්නේ ඒ කියන ආදීනය දන්නේ ඒකේ තියෙන නිෂ්ක්‍රමණය දන්නේ එන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර ගැන සොය කරමු ටිකම ප්‍රකාශ කරනවා. ඒකෙන් පංචස්කන්ධය දන්නේ, පංචස්කන්ධ සමුදය දන්නේ, පංචස්කන්ධ නිරෝධය දන්නේ, පංචස්කන්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දන්නේ. මේ පංචස්කන්ධය තුළින් ලැබෙන ආස්වාදය දන්නේ නැහැ, ආදීනව දන්නේ නැහැ, ඒකේ තියෙන ඒකේ නිදහස් වීම නිස්සාරණය දන්නේ නැහැ. මේ විදිහට සමාධිමත් සිතක් නැති කෙනාට මේ මොකක්වත් දැනගන්න බැහැ. ඒ නිසා සමාධිමත් සිතක් ඇති කරගන්න ඕනේ. සමාධිමත් සිතක් ඇති කරගැනීම කියන එක අදහස් කරන්නේ. සමත භාවනාව කරලා ඒකෙන් ධ්‍යාන උපදවා ගැනීමමයි කියලා වරදවා තේරුම් ගන්නට තිබා. සමහර කෙනෙකුට භාවනා කරන විට මුලින් ඉඳලම විදර්ශනා භාවනාව කිරීම තුළින් නිවන් යාමට අවශ්‍ය ප්‍රමාණයට සමාධිය ලැබෙනවා. එවැනි කෙනෙකුට මුලින් ඉඳලම සමත භාවනාවක් කිරීම අවශ්‍ය වන්නේ. තවත් සමහර කෙනෙකුට තරමද්දරට සමා සමත භාවනාවක් ප්‍රගුණ කළා තරමද්දරට සිත ගුණාවක් පස්සේ විදර්ශනාවට නැඹුරු කිරීමෙන් විදර්ශනාවට හැරවීමෙන් තරමද්ද තමන් ප්‍රතිපල ගන්නට පුළුවන්කම ලැබෙනවා. තවත් සමහර අය ඉන්නවා සමතේ බොහෝ දුර දිනු කළ ධ්‍යාන මට්ටමට පත් වෙනින් පත් කරගන්නේ නැතුව කවදාවත් විදර්ශනා භාවනා කරන ප්‍රතිපලයක් ගන්න බැරි පුද්ගලයෝ සිටිනවා. මේ ආදී විවිධ පුද්ගලයෝ මේ සමාජයේ සිටිනවා. ඒ නිසා තමයි තේරුම් ගන්න ඕන සමාජයේ ස්වરૂපය මොකක්ද කියලා. සමන්ත කලින්ට වඩා දිගටම සිත එකඟ කරන සමාධි වාසිකක් ඇති කරගෙන ඉන්නකොට මේ පංචස්කන්ධයේ නියම tattේ තේරෙනවා නම් මේ අනිත්‍ය වශයෙන්, මේ අදුක් වශයෙන්, මේ අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්, අසාර වශයෙන් ආදී විවිධ ආකාරයෙන් සමන්ත තේරෙනවා නම් එතකොට සමන්ත තේරෙනවා මේ සමාධි මට්ටම දැන් මට ප්‍රමාණවත් නිවන් යන සඳහා කියලා. ඒ කියන්නේ සමාධි මට්ටමේ සිටගෙන දර්ශනා භාවනා කරන පුද්ගලයාට නිවන් යාමට අවශ්‍ය ප්‍රමාණයට සමාධිය විදර්ශනා භාවනා කරන්න මතක කරගන්නවා. එහෙම නැත්නම් මුලින් ඉඳලම සමාධි ආනාපානසති භාවනාව, කවර භාවනාව කරලා ධ්‍යානයක් උපදවාගෙනම නිවන් යන්න ඕනේ කියලා කටයුතු කරන පුද්ගලයා බොහෝ කාලයක් උත්සාහ කරන සමහර දවස් ගණන් තිස්සේ උත්සාහ කරනවා ඒ උත්සාහය අපිට යනවා මොකද කිසිම ආකාරයකින් සමාධියක් ලබා ගන්නට නැහැ වෙන නිසා බොහෝ අවස්ථාවල බොහෝ දෙනෙකුට ධ්‍යාන ලබන්න බැහැ මොකද නිසි උපදේශ කාර්යයෙන් දෙන්නේ අනිත් අතින් ඉතින් ඒ විදිහම කැපෙලා කටයුතු කරන්න බොහෝ දෙනාට කාලයක් නිදන්ු කරන්නට කාලයක් නෑ මේ හේතුව නිසා ධ්‍යානයක් ලබන එක තරම් පහසු කාර්යයක් කියලා කියන්න අපහසුයි. මොකද බොහෝ විට මේක උපදෙස් නොලැබෙන නිසා. ඉතින් මේක නිසා Taman තේරුම් ගන්න ඕනේ මේ විගතම සමත භාවනාව වෙනදගෙන ඒකම ප්‍රගුණ කර කර ප්‍රගුණ කර කර ප්‍රගුණ කර කර ඉන්නට ගිහිල්ලා කාලේ කාදමන එක අපිට කාලේ අපිට යාමක් කියලා. මොකද සමාජ අවුරුදු ගණන් යනවා ඒ ධ්‍යාන මට්ටමක්වත් උපදවන්න නැහැ කිකම නැහැ කියන්නත් පුළුවන්. ඒ නිසා ධාරණියට තේරුම් ගන්න සම්බන්ධ ප්‍රෝසෙස් එකකින් කරගත්තාන් පස්සේ විදස්නා භාවනාවල මේ විදර්ශනාවේ තුලින් දැකීම සඳහන් තමන්ට දකින්නට පුළුවන් දෙයක්. එහෙම නැත්නම් ඒ සමතේ ප්‍රමාණවත් නැත්නම් තවදුරටත් සමතේ දිනු කාණ්ඩය දිනන සමාධිය දිනු කාණ්ඩය දිනනවා. මොකද මේ සමාධිමත් සිතකින් දැකියට ධර්ම සමාධිමත් සිතක් නැතුව දකින්නට බැහැ. දැන් උපමාවක් කියනවා නම් අපේ වතුරක් යට තියෙනවා නම් යම් කිසි දෙයක් ඒ වතුර බොර වෙලා තියෙනවා නම් ඇතුළ තියෙන දේ අපිට පේන්නේ බොර නිසා. අපේ සිත තුළ කෙලෙස් වලින් නැත් ආකාර දේවල් නැතිද බොර වෙලා තියෙනවා නම් මේ ඇත්ත අපිටින් දකින්නට බෑ. අපිට වතුර කැකෑ වෙනවා කියලා ඒ වතුර කැකෑ වෙනවා නම් වතුර වගේ ගඟල උතුරනවා නම් ඇතුළ තියෙන දේ විශේෂයෙන්ම පේන්නේ. ඒ වගේ බොහෝ දෙනාගේ සිත තුළ රාගය ආදී ක්ලේශ ධර්ම, ද්වේෂ ආදී ක්ලේශ ධර්ම සිත තුළ කැකෑ වෙනවා. අර නියම කටේ තේරුම් ගන්නට බෑ. අතීතම මේ පිට මේ මහා සාගරයේ ගලව නිරන්තරයෙන්ම පෙර වෙනවා වගේ මේ බල්ලාන්නේ කියන ජලයේ මොහොතයි ඒක පෙරෙනවා. ඒ නිරන්තරයෙන්ම ඒවා සැලෙන්නේ තියෙනවා. අතුලේ තියෙන කර්තේ දකින්න බෑ. වගේම සමාගයේ පුතේ උදාකමන තුළින් විවිධ ආකාරන පරාගමන පිට සැලෙනවා නම් නියම තත්ත්වය දකින්නට බැහැ. ඉතින් මේ ඒ වගේම තමයි මේ වතුර විවිධාකාර පාට කරලා තියෙනවා පාට පහ පාට මුල් පාට ආදී සදන විදිහේ දේවල් පාට කරලා තියෙනවා. අතනේ දේවල් බලන්නත් බැහැ. අපේ තුලත් විවිධාකාර මිත්‍යා දෘෂ්ටි අදහස් තියෙනවා. මෙවන් යම් සම්බන්ධව පිළිබඳ සම්බන්ධ දෙයින් පවා. ඒ වගේම කොට බැලලා තියෙනවා නම් මේ නියම තත්ත්වයන් දකින්නට බැහැ. වැඩි මාර්ගයක් යනවා කියන දකින්නට බැහැ. ඒක නිසා සමාධිමත් හිතක්ම අවශ්‍ය වෙනවා. සමාධිමත් හිත ගැනීම සඳහා සමාධි සඳහා ආකාරයෙන් භාවනා කරන සිත සමාධිමත් කරගන්න ඕනේ. ඒකට උපකාර වන ධර්මයක් තමයි සිතාර සම්මා සතිය කියන කාරණා. මේ විදිහට සමාධිය තිබුණු පමණ සමාධිය නිසාම යන්න දෙන්නේ. සමාධිය නිවන් ලැබීමට අවශ්‍ය අංග අතුරින් එකක් පමණයි. සම්මා වායාමය, සම්මා සතිය ආදී ඒවා එක එක අංග පමණයි. දැන් ඉන්දිය වශයෙන් කතා කරනවා සද්ධායෙන්දේ විදින්දේ සතියෙන්දේ සමාධියෙන්දේ පඤ්ඤාවෙන්දේ කියලා අන්දේ ධම් පහක් කියන වල ධම්මත් මේවම පල පහක් වශයෙන් දක්වනවා. ඒ සද්ධාවට කරන එකක් විතරයි. මේකේ කියන එක දිනකේ පමණක් තිබුණට නම් ලබන්නද බෑ. මේක එක ධම්මයක් පමණයි. සතියත් එක ධර්මයක් පමණයි සමාධියත් එක ධර්මයක් පමණයි මේ හැම ධර්මයකම බලවසස්නේ ප්‍රඥාව. ඒ නිසා ප්‍රඥාව තුළින් තමයි නිවන ලැබෙන්නේ සම්මා දිට්ඨිය තුළින් තමයි නිවන අවබෝධ කරගත හැකි වන්නේ. ප්‍රඥාව දියුණු වීමට සමාධිය උපකාර වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ සමාධිය වැඩි වුණාම නිවන ලබන්න පුළුවන් කියලා. ඒක නිසා ඒ ප්‍රඥාව දියුණු ආකාරයෙන් සමාධියට හසුරවන්නත් පුළුවන්කම දෙන්නට ඕනේ. විශේෂයෙන්ම ප්‍රඥාව කියන්නේ සම්මාදිට්ඨිය කියනකොට චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ දක්වන්නේ කතමාදිට්ඨිය සම්මාදිට්ඨිය කියනවා. යම් කෝපිකේ දුක්ඛ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධ ඥාන, දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥාන නාම කිසිකේ සම්මාදිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මහණෙනි මේ දුක්ඛ දුක ඇති වෙන්නේ හේතුව දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමී පටිපදාව කියන කරුණු ටික පිළිබඳ දැනීමේ කියන්නේ. ඒ අවබෝධය කියන්නේ. මේ සම්මාදිතේ දැක්කෝ සමස්තව සම්මාදිතේ විදිහට කියන්නේ මේ දාසාරේ මේ දාසාරේ බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඔය තත්ත්වය අර කලින් කියන ශ්‍රමය තමයි බොහෝ අවස්ථාවලදී දක්වලා තියෙන්නේ. කොටවට නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න නැතුව නමන්න ලබන්නේ. මේ සම්මාදිට්ඨිය ඇති කර ගැනීමට නම් මේ පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. පංචස්කන්ධයේ යථාර්ථය තේරුම් ගැනීමට සම්මතරතෝ සමාධිය වැඩලා ඉවරන මේ පංචස්කන්ධය ධර්මයන් සත්සංපස්සාවට නඳලා බලන්නට පුරුදු වෙනවා. සත්සංපස්සාව කියන්නේ අනුපස්සනාව කියන්නේ අනුන්පස්සේ සංපස්නා කියලා බුදුහාමුදුරුවෝ දැන් බුදුහාමුදුරුවෝ අකුවපතල දක්වපු විග්‍රහය තියෙනවා. ඒකෙන් සුළුසුළු කොටස් විශේෂම කොටස් වශයෙන් දකින්න නැත්නම් විචක්ෂණ බුද්ධියකින් ගැඹුරින් මුලින්ම දකින්න බලනවා කියන එකයි අනුපස්සනා කියන එක අදහස්. මේ අනුපස්සනා හතක් වෙන මේ අනුපස්සනා හත වැඩි ආකාරයෙන් භාවනා කරන්න පුළුවන් විදර්ශනා කරන පුද්ගලයාට. ඒ අනුපස්සනා හතේ ලැබපාළු වෙනකොට නිවන සම්බන්ධක සමාධිය. ඒක නිසා සත්‍යං ප්‍රශ්නාව ලංකාවේ සම්මාදිට්ඨිය දිනු කරගතිය කියන්නේ. ඒ සත්‍යං ප්‍රශ්නාව කියන්නේ අනිත්‍යං ප්‍රශ්නාව, දුක්ඛං ප්‍රශ්නාව, අනාත්මං ප්‍රශ්නාව. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දක්වන ප්‍රශ්නාවකට තමයි දන්නයි. නිත්‍යදාන ප්‍රශ්නා, විරාගාන ප්‍රශ්නා, නිරෝධාන ප්‍රශ්නා, පටිච්චසමුප්පාදාන ප්‍රශ්නා කියලා තව හතරක් තියෙනවා. නිත්‍යදාව කියන්නේ කලකිරීම. නිත්‍යදාන ප්‍රශ්නා. මේ කලකිරීම අරමුණු කරමින් කරන භාවනාවයි. කලකිරීම ඇති වෙන ආකාරයෙන් මේ පංචස්කන්ධ ලෝකය යථා පරිදි විවිධ දැකීම. ඒ වගේම විරාගාන මේක කෙරේ රාගය ඇති කරගන්න නැතුව එන්නේ නැත්නම් නැති වෙන ආකාරයෙන් සිත සකසා ගැනීම. ඊළඟට නිරෝධාන පස්සනාවෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය නිරුක්තියම නිමියම දැක දැක භාවනා කරන්න පුළුවන් ශක්තිය ඇති කර ගැනීම පටිච්චසමුප්පාද පස්සනා කියන්නේ ඔක්කොම දේවල් සිටින් අතහරින්න අතහරින්න එකක්වත් අල්ලන්නේ නැතුව එකක්වත් උපාදාන කරන්නේ නැතුව අඩු වශයෙන් ධර්මවල සමා අධ්‍යක්ෂණ අධ්‍යක්ෂණයක්වත් මොකක්වත් අන්න අල්ලන්නේ නැත්නම් නැතිකෙන්ති ලෝකේ උපාදී කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ කිසිවක් උපාදාන කරන්නේ නැතුව කිසිවක් කරන්නේ නැතුව සියල්ලම සිතින් අතහරින්න අතහරින්න භාවනා කරන්නට පුළුවන් හැකියාවක් තිබෙන්නට ඕනේ. ඒ හැකියාව ඒකනොත් ඒ පටිච්චසමුප්පාද ගන්න ප්‍රශ්නාව දිනු කරගත්තොත් එහෙම කෙනෙකුට පහසෙන් නිවන් ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෝනේ මේ අනුපස්සනාවකට දෙවිදෙන ආකාරයෙන් විදර්ශනා භාවනා කරන පුද්ගලයාට පහසෙන් නිවන් ලබන්න හැකියාව ලැබෙනවා. මේම තමයි ඔයගම ප්‍රශ්නාවල අනුපාද තියෙන පුද්ගලයාට නිවන් ලබන්නට විශේෂයෙන්ම අනිත්‍ය සහ අනාත්ම කියන කරුණ දෙක අවබෝධ වීම තමයි නිවන් ලබන්නේ අඩුම වශයෙන් සෝවාන් මට්ටමේ අනාත්ම දර්ශනය වෙන කිසිම ආකාරයෙන් කාටවත් වෙන විදිහම භාවනා කරන නිවන් සෝවාන් වෙන්න බැහැ අනාත්මය දකින්නම ඕන. භාවනාවෙන් නැත්කින් නේද මෙතන ආත්මයක් නැත කියන හැඟීම. මොකද සෝවාන් වෙනකොට මම දන්නවා සක්කාය දිට්ඨිය කියන සම්මූලන ධර්ම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන විදිහට කියන්නත් බලන්න මාස සම්බන්ධ. එතකොට මේ සක්කාය දිට්ඨිය කියන්නේ සදාකාලික ආත්මයක් නැත කියන හැඟීම. මේක සම්පූර්ණයෙන් නිරුද්ධ වන අනාත්ම දර්ශනය මෙතනින් තමයි. ඒ සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා නම් අනිවාර්යෙන් මෙයාට නිකම්ම හරි මෙතන තේරුම් ගන්නට පුළුවන්කම දෙන්නට ඕන අනාත්ම ලක්ෂණය තුළින්මයි හරි සෝවාන් මාර්ගඵල ලබන්නේ කිසි කෙනෙක් කියලා. ඒ අනාත්ම ලක්ෂණය ධර්ම අවබෝධ කර ගැනීමට සත්‍යයක් නෙවෙයි බුද්ධලේඛ නෙවෙයි ආත්මයක් නෙවෙයි කියන අවබෝධය ඇති කර ගැනීමට අර අනිත්‍යානුපස්සන දුක්ඛානුපස්සන කියන කරුණ උපකාර වෙනවා. මේවා නිරන්තරයෙන්ම අනිත්‍ය දැනන කරනවා. අනිත්‍ය දැනන කරනවා මේ නිතර නිතර නිතර නිරන්තරයෙන්ම වෙනස් වෙන වෙනස් වෙන තියෙන්නේ නැති වෙන යනවා කියන එක අනිත්‍ය කියන එක අදහස. එතකොට ඉස්සර තිබුණු පංචස්කන්ධ ලෝකයක් නැහැ අනිත්‍ය කියන්නේ. දැන් තියෙනවත් මෙහෙමයි. අවශ්‍ය කරනවත් මෙහෙමයි. තමන්ගේ පංචස්කන්ධ ලෝකයේත් එහෙමයි බාහිර පංචස්කන්ධ ලෝකත් එහෙමයි අජීවී වස්තුත් එහෙමයි මේ ආකාරයෙන් මේ ධෛර්ය දර්ශනය අනිත්‍ය පිළිබඳ අවබෝධය සෑම සංස්කාරයක් කෙරෙහිම පතරව පතරව බලන අවබෝධයක් ඇති කරගන්න ඕන බුදුරජාණන් වහන්සේ දක්වපු ආදාන කියන මේ ආලයක සම්බේ සංඛාර අනිත්‍යදී අදාපඤ්ඤා පස්සේදී යමකලක ජබා පඤ්ඤාය පස්සේ නොනින් දකින මොකද සම්බේ සංඛාර අනිත්‍යදී මේ සියලුම සංස්කාර සංස්කාර අනුසය කියලා. අත නිම්මින් දෙකේ දුක්ඛය එතකොට මේ සංස්කාර ලෝකේ කෙරේ නිම්මින් දෙකේ කල කියනවා. අපි කියනවා නිබ්බිදාන ප්‍රශ්නාවක් කියනවා කියලා. නිබ්බිදාන ප්‍රශ්නාවේ තියෙන්නේ මේ අනිත්‍ය දර්ශනේ බෙහෙවින් උපකාරණම්. මේක අක්පන්නේ කියන්නේ හැම එකක්ම අනිත්‍ය වෙනවා කෙරේ. ඒක නිසා කලින් කිව්ව විදිහට කිසි දෙයක් අල්ලන්නේ සුදුසු නැහැ කියන හැඟීම නිරායාසයෙන් සිතට නැතිනවා. ඒ විදිහට පංචස්කන්ධ ලෝකේම රූපය, වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන සෑම එකක්ම අනිත්‍ය වශයෙන් සමාන අවබෝධ කරගන්න ඕන. සමාන සිතන සිතන සිතන මේවා අනිත්‍ය දිග ආකාරයෙන් සිතින් දැකලා අවබෝධ කරගන්නවා. මේ ඔක්කොම අනිත්‍යක පරිණතියේ නිත්‍යනේ කියන්නේ. මේ සූපස්සනවා කියන්නේ අදහස් කරන්නේ දැන් පොතේ තියනවා නම් අනිත්‍ය කියලා මේක කරන. අනිත්‍ය කියන්නේ තිබුණා ඒක දැන් අපි මතක් කරනවා කියන එක නෙමෙයි. මෙතන අදහස් කරන්නේ අනිත්‍ය බව සිතින් දැක්කන එක. සුසුපත් කිරීම කියන වචනේ දැන්නේ සිතින් එක දකින්නට ඕන. මේ ඔක්කොම රූපේ මේ චේතනිච්ච තන වේදනානිච්ච තන සංඥානිච්ච තන සංඛාරනිච්ච තන විඥානිච්ච තන කිසි තැනක කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් පවතින ඔක්කොම අනිත්‍ය තන අනිත්‍ය තන කියන ඒ දර්ශනය සමාජ අවබෝධ වන්නකොට ඒ අවබෝධය දැනීම පව. ඒක තමයි කියනවා. මොන දෙයක් තිබුණත් අනිත්‍යයි මේ ලෝකේ නිත්‍යයි කියලා ගන්නට කිසිම දෙයක් නැහැ තේරුම් ගන්නට පසුව ඇති කිසිවක් නැති තත්ත්වය අනිත් ඔක්කොම දේවල් අනිත්‍යයි ඒකයි වචන දෙයක් නෑ සෑම දෙයක්ම අනිත්‍යයි. ඒකත් ඉංග්‍රීසි අනිත්‍ය බැරිබඳ අවබෝධයක් ඇති කර ගැනීමයි කරගෙන තියෙන්නේ අවබෝධය තුනක් පස්සේ භාවනා කරන විට ඒ වර්තමාන සමයේ භාවනා කරන අවස්ථාවේ පහළ වෙන ඇති වෙන නාම රූප ධර්ම ඇති වෙන නැති වෙන ආකාරයෙන් බල බල වාස්තු කරන එක තමයි කරන්නේ තියෙන්නේ. ඒ තුලින් අපිට පුළුවන්කම ලැබෙන ආනන්දයෙන්. දකින්න. ඉතින් දුක්ඛාන ප්‍රශ්නාවත් ඒ වගේම වඩන්න කොහොමද? දුක්ඛාන ප්‍රශ්නාව කියන්නේ දුක ගැන තේරුම් ගැනීම. මේ අපිට දැන් දුකක් ඇදලා කලබලයක් විපතක් ඇවිල්ලා මොකක් ආවා මේක දුක දුක කියලා හිතන ඊට පස්සේ මොකක් හරි සැක දෙන අරමුණක් වෙන ටිකක් හරි සැක වේදනාවක් ආවම අර දුක් වුණාම දෙකයි ඊට පස්සේ නේද සැපක් කියලා හිතාගෙන කටයුතු කරන ලෝකයක් තමයි අද සම ලෝකේ තියෙන්නේ ඒ නෙවෙයි මේක ඒකාන්ත වශයෙන්ම මේ පංචස්කන්ධ ලෝකේ පවතින එක මේ කාන්ත දුකක් කියන අවබෝධය තමයි දෙන්නේ මේක දුකක් කියලා දැනුනේ නැත්නම් අවබෝධයක් දුකක් කියලා අවබෝධයක් ඇතුනේ නැත්නම් මේක කෙනෙක් කලකිරෙන්නේ නිමිලා වැටෙන්නේ 我不是没在上班吗？ මේක දුකක් ගැන දෙන්නේ නැති එකක් නෙවෙයි. ඒම අවබෝධයක් තමයි තියෙනවා මේක නිකන් මේක මහා මුද්ද ලෝකයක් මේක මහා සැපයක්. මෙතන මහා නිමිතියක් කියලා කියනවා මේක තමයි කලකිරෙන්නට හේතුවක් නෑ. කලකිරීමක් ඇති වෙන්න ප්‍රතිකමක් නෑ. ඒක නිසා පුළුවන් තරම් දුරට දුක ගැන තීපත් කරනවා නම් විශේෂයෙන්ම අතීත සංසාර වල මුදලාද දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, රෝග පරිදේ දුක් ආදී බින්දාකාර දුක් ගැන දෙන්නකෝ ආකාරයේ අතීත සංසාරේ ඉඳපු ආකාරය තේරුම් ගන්නවා. ප්‍රේත ලෝකවල දුක් වෙන ප්‍රාකාරයේ තිස්සන් ලෝකවල දුක් වෙන ප්‍රාකාරයේ අසුර ලෝකවල අපායවල දුක් වෙන ප්‍රාකාරයේ මනස ලෝකේ දීදාකා රෝම පීඩා ජරා දුක් මරණ දුක් ආදී වෙන ප්‍රාකාරයේ Tamanta තේරෙන තෝනේ ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් තිස්සේ මේවා කෙලවරක් නැති අසංකේ අසංකේ ගණන් කරත් තිස්සේ මේවා දිගින් දිගට මෙහෙම දුක විඳගෙන විඳගෙන විඳගෙන ආවයි කියලා ඒ වගේම මේ ජීවිතයේ විඳපු දුක් ප්‍රමාණය තේරුම් ගන්න දැන මේ ජීවිතයේ අනාගතයේ තව කොච්චර මීට වඩා වැඩි දුකක් විඳින්නද අපි මේ ජීවත් වන්නේ අනාගතයේ ඇති වෙන වැඩිපුර දුක අත්දකින්න. කලින් දවල් අපි දරාගෙන යන එක නිසා දරා දුක නියම අත්දකින්න තමයි ජීවත් වෙන්නේ. මේකකට මේ මොන ආකාරයේ පරපත ව්‍යාජයක් ඇති වෙන්නේ ඒ ව්‍යාජයක් අත්දකින්න මේ ජීවත් මොන ආකාර මරණ දුරක් අත්දකින්න ලැබී ගන්න ඒ මරණ දුක් අත්දකින්නයි මේ ජීවත් මේ විදිහට බෙදාකාරයේ සංකල්පවල ඇති වෙන සංකාරක දුක් වෙන මානසික දුක් ඇති වෙන ඒ වගේ ස්වභාවික උපදිසා අනතුරු නිසා මේ සංකාර දුක් බෙහෙට වෙනවා විචිත්තාකාර දුක් ඇති වෙන ඇති වෙන ඇති වෙන මොන දුක් විඳින්න තමයි අපි මේ දේවල්. වෙන දෙයක් නෑ ස්වභාවික දේවල් අපි හිතමු අවුරුදු 5ක් තිස්සේ එක දිගට වණින්නට තිබුණා කියන දෙමිනි සාය දෙමිනි සාය දැන් මොකද්ද කියලා එකක් තියෙනවා න්‍යාය සමයක් කියලා පොත අවුරුදු 12ක් වැසෙනවා. ඒක දිගට ලංකාවේ මේ පොතේ තියෙන නිකන් උදා බලන්න අවුරුදු 12ක් පස්සේ නැතුව දෙන්නහම කොහොම සත්‍යයක් කොහොම දුකක් සත්‍යන්නේ වෙන්නට සිදුවෙන්නේ ඇද්ද කියලා. මෙවැනි දුක් අපි අනන්තවත් මුලා බිනින්නලා සිදුවෙනවා ඒක තේරුම් ගත්තේ අනාගතයේ ඉඳන් මේකට දුක තේරුම් ගන්නවා අනාගතයේ දැන් නැවත සෝවාන් කියලා හිතේ නැත්නම් දුකෙන් කවදාවත් අත්මිදින්නේ කියලා හිතන්න දෙන්නට පුළුවන් කමක් නැහැ. කොච්චර පුසක් කළා තිබුණත් දුකෙන් ගැලවෙන්නේ නැත්නම් සෝවාන් වෙලා සිටින තෝරන සෝවාන් නොච්ච කෙනෙකුට කවදාවත් අප්‍රමේයමක් වෙන්නට බෑ මම දුකෙන් ගැලවිලා කියලා. ඔය තින් කළාට හරියන්නේ කොයි මොහොතේ මරණය සිදු වෙන්නේ මරණ මොහොතේදී මොන සිදුවිල්ල තියෙන්නේ ඒක නෙමෙයි ඒක මරණ මොහොතේ තියෙන සිදුවිල්ලම තමයි ජීවිතේ වෙනස්වන පිටදීම සිදුවන්නේ. ඒතකොට මේ අනාගතයේදී භවවලදී ඒක ලෝකවලට වෙච්ච දුක් නිදේ නිසා ලෝකවලට ගැටෙන දුක් වෙන වෙයි අපාගත වෙන වෙයි මානස ලෝකෙ දුක් කොයිතරම් දුක් ගැටෙන වෙන්න වෙයි බැලුවාම දිව්‍ය ලෝකෙ ගියත් එතන දුක තමයි ඒකාල දුක දිගන්තයෙන් පිච්චෙන ද්වේෂ දුක දෙනවා එතන සදාකාලික නෙවෙයි ඊට පස්සේ ආපෞකාර කියලා මානස ලෝක ප්‍රේත ලෝක වලට යන ඒ විදිහට නොවේ කොහොමද කන්නක හිතන්නේ පංචස්කන්ධේ පරිත්‍මා දුක කියන එක තේරුම් ගන්න තේරුම් ගන්නට ඕනේ විශේෂයෙන්ම මෙතන දුක් සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇතිවන්නට ඕනේ. සත්‍ය ධර්මයේ දකින්නට සම්මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න නැතුව නිවන් ලබන්න කියලා සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය දර්ශනය ක්‍රමයේ හැද කලින් කරනවා. මෙතන මේ දුක්ඛානුපස්සනාව කියන්නේ දුක්ඛ සත්‍ය දැන පිළිබඳ අවබෝධය තමයි ලබන්නේ. සංකේතයෙන් පංචපාලන අස්සලා දුක්ඛානුපස්සනාව මේ දුක කියන්නේ මේ පංචස්කන්ධය ප්‍රවැත්මයි මොනම නාමයක් මොනම රූපයක් හරි එක දේ එක ක්ලේශ නිස් නිස මාත්‍යක් හරි පවතිනවා. ඒ ඒ පැවතීම මේ කාණ්ඩ වශයෙන් තමයි ඔක්කොම දන්නේ නිවියම්මයි සත්‍යයි. වෙනනම් කිසිම තැනක සංසිඳීමක් හැමෝම පවතින තාක් දුක් කියන අවබෝධය තියෙන්නේ ඒ අවබෝධය දුක්ඛන් පස්සනාව තුළින් ඇති කරගන්නට ඕන. එහෙම නැත්නම් අපේ කලකින් නම් අතහරින්න බෑ දුක්ඛ සත්‍ය තේරුම් ගන්න බෑ ඉතින් අවබෝධ නම් භාවනා කරලා තියෙන වැඩක් නෑ. ඊළඟට අනත්තාන පස්සනාව. අනිත්‍යන දුක්ඛන අනත්තා. අනාත්ම කියන්නේ ආත්මයේ සමානයේ සමානයේ සත්‍යයක් නෙවෙයි පොඩ්ඩක් නෙවෙයි ජීවිතයක් නෙවෙයි යන්නේ නෙවෙයි නිමිතේ ආදී වශයෙන් මේවා එකක්වත් මේ අපි මේ ආත්ම වශයෙන් ගන්න එක කිසිම තැනක ආත්මයක් නැහැ කියන අවබෝධය සමාජයෙන් ඇති වෙන්නේ මේ බුදුහාමුදුරුවෝ කියලා තිබුණාට පොත්වල තිබුණාට කවුරු හරි බුදු කෙනෙක් දැනගෙන හරි නොදැනගෙන හරි පොතක තියෙන දේවල් හරි සටපාඩම් කරගෙන යන කෙනෙකුට ඒවා හුවට ඉගෙන ගන්න දර්ශනය සමාජය තුනයි කියලා හිතන්න එපා. ඒක නෑ නෑ කියලා නිකන් හිතාගන්න පුළුවන් කියන තියෙන්නේ. එහෙම හිතාගත්තට ඒ මානසික දර්ශනය තමයි සිද්ධ දැක්ුණා කියලා හිතන්නේ සම්පූර්ණම වැරදි. ඒ නිසා මේ පුදුමන් තරන්දරට ආත්ම නොවේ කියන අවබෝධය සමාජම අවබෝධයක් බවට පත් කරගන්න පුළුවන්වා. ඒ සඳහා මේ රූප වේදනා කියන සංකල්ප රූප වේදනා ආදී පංචස්කන්ධ ධර්මයන් මාර්ගයෙන් මේවා එකක්වත් Taman ඕන විදිහට පවතින නැති ආකාරය, ඒ වගේම මේ සෑම එකම හේතුන් නිසා පවතින ආකාරය, නියම හේතුන් දෙනකොට මේවා පළසම් වශයෙන් ඇතිවෙනවා වෙනවා. මේක හේතුඵල ක්‍රියාදාමයක් නෑ මෙතන සත්‍යයක් ගන්නට, පුද්ගලෝ කියලා ගන්නට, ආත්ම වශයෙන් ගන්නට මොනම දෙයක්වත් නැහැ නේද? ඒකම සාම තියෙන පළවෙනියක් තියෙනවා පළයක් තියෙන ඒක කියන්නේ ඒක ගොඩක් තියෙනවා ඒකම පළයක් එක්කනේ පළවෙනි නැවත හේතුවක් ගන්නත් පුළුවන් ආයෙත් නැවත නව පළයක් එක්කනේ තමයි ඒක පළ දෙක එකට මිශ්‍රණයක් කියන්න කරනවා මේ කොහොමද ඒකමනේ හේතුම ඵලය වෙන්න පුළුවන් ඒ ඵලය නැවත හේතුවක් ගන්න පුළුවන් මේ එතනට අත්‍යල් බැඳගෙන ඕනේ ඒක අනුගමන වශයෙන් උපකාර වෙන්නේ දිගින් දිගට දිගින් දිගට පවතින එක තමයි මේ පංචස්කන්ධ රෝපේ සංසාරයේ සඳහන් වෙනවා කියන්නේ එතකොට පහන්න තියෙනවා මේ කොහොම ආත්මේ අනාත්මයි අනාත්මයි කියලා. ඒ අනාත්ම අවබෝධය දුන්නේ නැත්නම් මේවා ආත්මය කියලා දකින්නේ නැතුව මේ අනාත්මය කියලා අවබෝධය ඇති කරගන්නේ නැතුව සිටියා නම් කවදාවත් වෙන කෙනෙකුට නිවන් ලබන්න බෑ. නිවන් ලැබෙන්න නම් භාග්‍යම මේක ආත්ම නවීන් කියලා තේරුම් ගත යුතුමයි අවබෝධය යුතුමයි භාවනාවේ අද්දකේ යුතුමයි. භාවනාවෙන් අත්දැකීමෙන් පමණ නිවන් ලැබෙන අවබෝධ කරලා තියන්න දෙන්නේ. ඒක නිසා ඒ අත්දැකීම ලැබීමට අනාත්ම අනාත්ම උපස්නාව ආත්මයක් නෙවෙයි කියන එක දකින්න ඕන. ඒක තමයි මේ ප්‍රශ්නාව දිනු කරගත්තේ. ඊළඟට නිත්‍යතාව ගැන කලකිරීම. අනිත්‍ය වශයෙන් දැක්වම කරකිරීම. දුක් වශයෙන් දැක්වීම සැලකෙනවා. මේවා මම නෙමෙයි මගේ නෙමෙයි කියලා දැක්වීම සැලකෙනවා. මේ මේවා කොහොමද කියන්නේ දුක්ඛ කියන ලබා දෙනවා දුක්ඛ සංදේශයක් කියන එක කියලා දැක්වීම සැලකෙනවා. මේවා කියන්නේ යන්නේ බැඳෙන්නේ සිටීම නිසා මේ වගේ මෝඩකමද මේ සංස්කාර ලෝකෙට එන නිසා සංසාරේ තියෙන මේ විදිහට දුක් විඳ නේද? මේක මේ මහා දුක් ගාබා දෙන ස්ථානයක කියලා එවැනි අවබෝධයක් ඇති වෙනකොට සැලකෙනවා. මේවා කියන්නේ බැඳෙන්නේ එන්නේ විදිහට කොහොමද මෝඩකම කියන මේ ඔක්කොම දේවල් සම්පූර්ණයෙන් අතහරින්නට ඕන නේද කියලා ඒ අවබෝධය සමාත මේ සමාධිය හදතුලින් මතුවෙන්නේ. ඒක කෙනෙකුට සිතට කවන්නට පොවන්නට පුළුවන් ධර්මයේ සමාධිය සිත තුළින්ම මේ ඥානය මේ අවබෝධය ඇතිවීම ඇතිවන්නට ඕන ඒ ඇති වුණොත් තමයි නිවන් ලබන්නට පුළුවන් අනේ සංස්කාර අතහරින්න පුළුවන්කම ලැබෙන්නේ මේක පච්චත්තන් හේතබ්බෝ නියෝසි ධර්මය සමාධියේ ප්‍රඥාවේ පමණට අවබෝධ කරගන්න අවබෝධ කරගත යුතු ධර්මයක් තම තමන් පමණ දත යුතු කියලා දැනගන්න කියලා පාඩයක් තියෙනවා ඔය පාඩියද මොකද එතකොට මේ වගේ සම්මංගයේ පණ නුවණ සමාන ප්‍රත්‍යක්ෂයෙන් දැකෙන්නේ නෝන. මේවා කෙනෙක් පරිසරයට යැලෙන්නට සුදුසු නැහැ. රූපේ ගත්තත් එකයි, සමාන රූපේ ගත්තත් එකයි, බාහිර රූප ගත්තත් එකයි, බාහිර පණජි රූප ගත්තත් එකයි. ඒ අජීවයක් තියෙන රූප ගත්තත් එකයි සතෙක් හරි ගෑණියක් හරි මිනිහෙක් හරි දරුවෙක් හරි පොඩි අම්මලා හරි කවුරෙක් හරි ඔක්කොම මොකදලා නම් කොට පොතෙන් කතා යතන අපි අනුගත මේ මගේ පුතා මගේ දුව ආදී වශයෙන් ඕවා සුඛයක් නෑ ඔතන කොහොම නම් රූප ධර්ම තියෙන මේක හදස් ගන්න මේ අවබෝධ නැහැ කියලා මම ඒක බලපන්නට උපකාර කරන්න නැතුව උපකාර කරන්න නැතුව මගේ පුතා මගේ දුව කියලා කතා කරන්න තුඹ නම් රූප කීයක් එහෙම හිතලා කියන්නේ නෙමෙයි ඒවලු දෙන්නේ ඉතින් අපි විශ්වාස කරන්නේ කලින් වගේ වගේම කටයුතු කරන්න පුළුවන්. කලින් වගේ මානසික කටයුතු කරන්න පුළුවන්. කලින් වගේ මිස කමිෂ්ඨ කරන්න පුළුවන්. ඕනනම් කලින්ට වඩා හොඳින් ආදරෙන් මිස කමිෂ්ඨ කරන්නේ ඔළුව අතකලාම මේ දාම මේ මහයාව කියලා කියන්න පුළුවන්. නමුත් අවබෝධය කියන්නේ කොහොමද? සම්පූර්ණයෙන්ම කරකිනේ ධර්මයේ කියන අවබෝධය. එහෙම කරන්නේ මොනවද ශක්තිය කියලා කෙනෙකුට ඕන නම් ඒ වගේ සාධකීම නැතුවක් කරන්න පුළුවන්. තවත් කෙනෙකුට ඕන නම් ඒ සාධකීම නැතුවක් ඒවා කරන්න පුළුවන්. ඒක නිසා මේ ලෞකික ජීවිතේ මේව බලපාන කාරණාවල් නෙවෙයි. මේවා ඇතුණා කියලා ලෞකික ජීවිතේ ගත කරන්න බැහැ කියලා බය වන්නට දෙයක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් දුරට මේ කල්පිරීම නිබ්බිදා වැඩි වෙන්න ඕන. ඊළඟට විරාගානුපස්සනාව. විරාගය කියන්නේ රාගයට පටහැනීමට විරාගය. ඉතින් රාගයෙන් යන්නේ බැඳි බැඳි මේ ලෝක සත්‍යය සිටිනවා. තමන්ගේ රූපයට ඉස්සරයි පංචස්කන්ධ රෝගෙට සම්පූර්ණයෙන් ඇදලා බැලලා තියෙනවා. ඒ ඇදීන් දැනීම තමයි තියෙන ප්‍රබලම. ඊළඟට තමයි අශෝකන්නායි කියන පංචස්කන්ධ රෝපවල සත්‍යය හරි ජීවුම් මනස සත්‍යයන් අවශ්‍ය සංසත්‍යය හරි මනසවල කවුරුන් ඒ ඔක්කොම ලැබුණ බුද්ධ ආවදාවම තමයි ප්‍රශ්නේ හැදෑරුවා. ඔක්කොම තමයි ඔක්කොම හැදෙන්නේ තියෙන්නේ. ඊළඟට මේ බාහිර අදී වස්තු සමාජ දේවල් දරවල් ගණන් ආදී මේවා කියලා නේද මොකද ආදී නොයේ දේවල් වලට දැනගන්න ඊළඟට කෙනෙක් රාගය කියලා, දේශය කියලා, මොහය කියලා. මේවට ඇවිල්ලා තියෙන මිනිස්සු දන්නේ මොනවද කෙලෙස් කියන එක. ඇත්ත වශයෙන්ම මේක සංකේත ඒකවත් තේරුම් ගන්නට මොලයක් නේ. කියන්නේ කෙරවත් නෝනා. ඒක නිසාම ඕ ඕ හැම එකකම ඇලෙනවා. මේ කොයිකට යනත් පංචස්කන්ධ ලෝකයට ඇලීමක් කියන්නේ මේකක් නෙවෙයි තමන්ගේ පංචස්කන්ධ ලෝකයට ඇලීමක් හැම අවස්ථාවෙම තියෙන්නේ අපි දැන් තමන්ගේ පුතේකට ඇලෙනවා කිය තමන්ගේ පුතාට නෙවෙයි ඇලෙන්නේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයට ඇලෙන තමන්ගේ සිත තුළින් වේදනාවක් සුඛ වේදනාවක් ගැදෙනවා නම් පුතා දැක්කහම ඉතින් මේ පුතාට ඇලෙනවා තමන්ගේ සුඛ වේදනාවට ඇලෙනවා තමන්ගේ තමන්ගේ පුතා කියලා සංඥාවට කියලා ඒ සංඥාවට ඇලුම් තමාගේ පුතා කියලා සිතිවිලි ඇති කරන ඒ සිතිවිලි වලට ඇලුම් ඒක තේරුම් ගන්න බෑ කොහොමවත් කියන පුතේට දැනනවා කියලා රූප කොටකට දැනනවා නාම කොටකට දැනනවා කියලා ඒ ඉන්න තමයි මොකද කමද නිසා ඉතින් වාහකේ ලෝකයේ අරමුණු කොටෙත් තිබුණා ඒ පණ තිබුණා පණ නැති වුණා ඒ කිසිම අරමුණක ඇලීමක් බැඳීමක් ඇති කර දෙන්නට පුළුවන් ශක්තියක් නෑ. ඒ කිසිම අරමුණකට අපේ සිත තුළ ඇලීමක් ඇති කර දෙන්නට සත්‍යයක් නෑ. බැඳීමක් ඇති කර දෙන්නට සත්‍යයක් නෑ. අපේ තියෙන කම ලොකම අපේ පෙරවතින නයි කඳේ දාන්නේ කනෝ කනෝ කියලා ගමේ පොඩි කතාවක් කියලා ඒ වගේ මේ තියෙන සංස්කාර ධර්මයන් පිටින් අල්ලාගෙන බදාගෙන නැවත නැවත සංස්කාරයක දුක් විඳලා යනවා. ඒක තමන්ගේ සිතේ තියෙන මූල ප්‍රශ්නිකා විරාගාන ප්‍රශ්නාවක් ඇතුළතදී විරාගය ඇතුළතදී විරාගය කියන්නට නම් මේ වැඩි අභහතත්වයේ තියෙන මේ ඔක්කොම නිත්‍යයි. ඒක නිසා නෑනේ සුදුසු නෑ. කලකින් දැස්සද තියෙන්නේ නෑ නෑ දැස්සද තියෙන්නේ මේවා මේ අනිත්‍යයි. මේ ඔක්කොම දුක් අපි හිතමු මේ තමන්ගේ පුතේ දහවයක් දරුවෙක් අම්මෙක් තාත්තෙක් ගැන තමයි ප්‍රිය කරන එක. ඉතින් ඒක දෙන්නකොට මැල්ල යන්නද පුළුවන්. ඒක අනිත්‍ය ඥාන. නැත්නම් ඔතන විශාල දුක් ලබා ගැනීම මහා අනිත්‍ය වෙන මහා දුක් ගොඩක් මේ අල්ලගෙන දරගන්න. ඒ ඒක තමයි සිරාගය. ඒ සමතරම ආත්මනේ මේ මම මගේ කියලා අපේ කියලා හිතන සිතුන් නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. සත්‍ය දකින්න, සත්‍ය කියන දකින්න ඒවා හුදු නාම රූප ධර්මයන්ගේ හේතු බල ධර්මයන්ගේ ක්‍රියාදාමයෙන් කියන අවබෝධයනවා. ඒක නිසා ඉතින් ඕකට ඇලෙනවා. මේකේ නියම සත්‍ය හරියට අවබෝධ වෙනවා නම් අර විරාගී නිරායාසයෙන් වැටෙනවා. මේවට මේ බැඳි බැඳි උපාදාන කරගෙන අල්ලගෙන කටයුතු කරපු නිසා මේ අල්ලා ගැනීම නිසාම සංසාරයේ දිගින් දිගට දිගින් දිගට ආපහුට සිදු වෙනවා. මේවා ඇදීමට ධම්මල දෙන්නේ මේවා කියන කොච්චර බිඳුනේ සුදේ කියන හැදීම නිරායාසයෙන්ම සිතුමින් මැදේ. මහා භයානක කකුසෙක් ළඟට යනවා වගේ, මහා ගිනි ගොඩක් ළඟට යනවා වගේ. සමාන ළඟට මේ ගැඹුරු අර්ථන අදපුරා දාගන්නවා මේ සංස්කාර ලෝකයන් ලඟන්නක උපාදාන. මේ මේක තේරෙන්නේ මිනිස්සුන්ට කොච්චර කියවත් සත්‍යයට තේරුම් ගන්න බැහැ. සත්‍යබිල දෙන්න දේවල් නෑ කෙනෙක් දේවල් නෑ. මේ අනියම සබාගත යුතු දේවල් කියලා හිතන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ ඇලීම් බැඳීම් නිසා මේ රාගයන් නිසා සංස්කාරයේ බිඳ දැන් අති ඉස්සර සංසාරේ වෙන නිසා දැන් මේ විදිහට ඒ වගේම දැන් විදිහේ මේ ඇඳින් කරන දේ නිසා අනාගතයේ විඳින්න තියෙන දුක් මේ සංසාරික දුක දුක්ඛ සත්‍යය දන්නේ නැතිකම නිසා ඒ දුක්ඛ සත්‍ය උපදවා දීපු සමුදය සත්‍ය මේකයි කියලා දන්නේ නැති නිසා ඒ දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන අනුමනකම තිබෙන සංස්කල්පයේ ඇලීම තියෙනවා ආරණ්‍ය තියෙනවා ඒ ඇලීම අයින් කර ගන්න තමයි විරාගය කියන කරන්නේ ඒ විදිහටම පංචස්කන්ධෝ කියලා තමයි තේරුම් ගත්තේ වෙනවා ඒකේ තේරුම් ගන්න මේ විරාගය අධිකරගත්තේ විරාගය තමයි අත්හරින්නට පුළුවන් වෙන්නේ අත්හරින්න නැතුව නිවන් යන්න බෑ. බුදුහාමුදුරුවෝ හැම සූත්‍ර බුද්ධෝලෝකයක දෙකක නෙමෙයි. බොහෝ සූත්‍රවල තියෙන එකක් තමයි නිබ්බින්දන්තෝ විරජ්‍යති විරාග විමුක්ති කියලා. මේ දැන් නිබ්බිදා වැඩි වෙන ආකාර දක්වන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්මාදී වශයෙන් දක්වන දැක්කේලා කියලා ඒ විදිහට කියනකොට රූපේ ගැන විතර කරනවා කියනවා මේ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කෝපය දෙනවා ඇහැට පෙනෙන රූප කන්ටයන සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්මාදී කරුණු කෙරේ කර කියනවා සම්පූර්ණ මනසෝත් විඥාන වල ගෙරේ මේවා අනිත්‍ය දුක් අනාත්මාදී වශයෙන් දකිනවා මේ විදිහට කොහොමද කාකාලින් කරුණු කියලා කියලා එන්න දකිනකොට මේ කලකින. නිම්බිල්ලන්තෝ විරජ්‍යතේ කලකිරෙනකොට මේවා කෙරෙන්නේ නැහැ. මේක තමයි බුදුමහමෝ කියන නිරන්තරයෙන්ම කියන පාඩයක් තමයි දීලා විමුක්තිය. ඒකේ විරාගය තුනක් පස්සේ මේවා අතහැරලා නිදහස් වෙනවා. ඉතින් අතහැරලා නිදහස් කරන්නට බෑ. අර විදිහට මේවා අල්ලගෙන සිටිනවා. මේවා හොඳයි මේවා කියලා හිතන්න සිටිනවා. මේවා සැපසප කියලා දෙනවා. සැප කියලා දෙන දෙන දේවල් කියලා හිතනවා. මේවා මගේ දේවල් කියලා හිතනවා. මේවා අදාළින්ද පුළුවන් කියනකම් කෙනෙක් විශ්ිතතල කියන්නේ කිසිම ඉඩක් නැහැ. මේවා නියම සත්‍ය තේරුම් ගන්න දෙන්නේ. ඊළඟට පටිච්චසමුප්පාදන පස්සම අතහැරීම. පරිසම්මනය කරනවා කියන්නේ සම්පූර්ණයෙන්ම ගන්න. ඒක බින්දුවක් ගන්න. අතේ තියෙන දෙයක් සම්පූර්ණයෙන් අතේ මොකක්වත් නොගෑවෙන විදිහටම බිම ගන්න දැවයකට විසිකරන නොකෙනන පැත්තට ගන්න. අල්පතිය නැවතත් ගන්නවත් බැරි විදිහට නැත්නම් ඒක කියන්නේ නැත්නම් අන්න එලෙසම අපහැරීමක් තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. මොනවද අතහරින්න සමන්ගේ පංචස්කන්ධ ලෝකයේ අතහරින්නවා ඉතින් අල්ලන්න බෑ. එහෙම අල්ලගත්තොත් නැවත නැවත උපදිනවා දුක්ඛ සමුදය ඉගෙන දෙනවා ඒකම දුක්ඛ සත්‍ය භාවයටපත් වෙනවා. ඒක නිසා මේ අතහැරීම සමන්ගේ පංචස්කන්ධ ලෝකයේ සිටින්න අතහරින්න තියෙන බාහිර පංචස්කන්ධ ලෝකයේ අතහරින්නට ඕන ස්වාභාවික වශයෙන් පවත්නා වූ අරූපී ධර්ම ස්වයන් එකක්ම අතහරින්නට ඕන රූපී ධර්ම සියල්ලම අතහරින්නට ඕන මේ ලෝකයේ අන්තර් දේවල් තියෙනවා. නිවන ලැබීමෙන් යම්කිසි අපේක්ෂාවක් තියෙනවා මේ අපේක්ෂාවත් සහිත ඔක්කොම දේවල් සිතින් සම්පූර්ණයෙන්ම අතාරිනවා මේ අතාරිනවා කියන කෙන අදහසන්නේ ඔක්කොම අතාරලා පැත්තේ ගමන ගන්න ගන්න පස්සට කෙනෙක් ගන්න පස්සට ගිහින් ඉන්නවා කියන එක නෙවෙයි සිතින් මේ අඳගෙන ඉන්න කියන්නේ බාහිර කිසිම අරමුණක් අල්ලා ගැනීමක් නැහැ කියලා මම කලින් කිව්වා ඒක පොඩි කෙනෙක් තමයි සිතින් අත්හරින්න තියෙනවා සිතින් අල්ලන්නේ නැහැ මුදල් ගොඩක ඉන්න හිතියත් කෙනෙක් හිතියත් කමන්නේ ඒකම මුදලක් කියලා තිබුණා ළඟමමක් නැත්නම් බුදුහාමුදුර වැඩි හිටපු ජෝත්මනාරාමයේ 57 කෝටියක් වියදම් කරන හැදපේකක් කියලා දක්වලා තියෙන පොතේ. ඒතන බලන්න කෝටි 57ක් වියදම් කළොත් එහෙම අද කාලේ. ඒ කාලේ ඒ කාලේ නම් මේ පොඩි අද කාලේ පොඩි ඒ කාලේ කෝටි 57 ගැන අද කාලේ කෝටි 5600 ඒකට ඉන්ටර්නෙට් ඒ වෙන්නේ මුදලක් වියදම් කරලා හදපු එකක් කොහොමද තත්ියේ තියෙන්නේ දැද්ද කියලා කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරන් හිටපු කුටිය නිරන්තරයෙන්ම ඒ කාමරේ සුවඳ දිහිතන එකක් ගන්නද කුටිය කියලා කියනවා. බුදුහාමුදුරන්ට පරදාලා තිබ්බ පාපිස ලක්ෂයක් වටිනා පාපිසක් කියලා දක්වලා තියෙන පොත්පත්. මේවා උන්වහන්සේ පරිහරණය කළා. ඒක විහාරයක් නෙවෙයි. දේතනාගාමී පූර්වාගාමී ආදී උපයහනේ තව ගොඩාක් නිරෝධාගාම ආදී විහාර ඔක්කොම ඒවත් බුදුහාමුදුරන් පූජා කරවන දැන් පැමිණි කියන පාඩකරණය කරනවා. දේවාරමේ පූර්වාගාමී කියන තවතරේ දේතනාගාමී ඉන්නවා. දේතනාගාමී දේවාරමේ කියන තවතරේ පූර්වාගාමී වැඩ සිටිනවා. මේ විදිහට පොත්වල කියන දක්වලා තියෙනවා. එතකොට මේ විදිහට මේ පොත් දේවල් තිබුණට මේ අවශ්‍යකම් කිසිම ආස්ථාවක් ඇතුව අල්ලාගෙන මේ බුදුහාමුදුරන් පටන් ගන්නවා. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඕන දිහා පරිහරණය කරන කරන්න පුළුවන් සිතින් අල්ලන්නේ නැතුව. එතකොට මේ සිතින් අල්ලා ගන්න එක තමයි ප්‍රධාන ප්‍රධානම වරද. පාදාන පච්චා බහෝ වෙනවා බහෝ පච්චා ජාතිය. එහෙමයි ඒක හැදෙන්නේ. උපාදාන කරගත්ත ගමන් පණ්ඩකත්ත ගමන් කර්ම බල ගැසෙනවා. සිදුවෙනවා කර්ම බල ගැසෙනකොට තමයි ජාතිය නැවත ඉදීම කියන ජාතිය තේන ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස පාස සම්බන්ධයේ මේ දසකේ වලස දුක් සංගත නම් දේවකෝටි මේ ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ඔක්කොම තියෙන මේ දුක් සංගලේ සමුදේ ඇති වෙන ආකාරය මෙන්න මේකයි. නැවතම සංසාර දුක ඇති වෙනවා. ඉතින් මේ අත්හැරීම තමන්ට තේරෙන්නට ඕන මේ අත්හැරීම නැතුව තමන්ට නිවන යන්නට බෑ කියලා. ඒ නිසා සියලුම සංස්කාර ධර්ම අත්හැරපු අවස්ථාවක තමයි නිවන ලැබෙන්නේ. නිවන කියන්නේ අන්තිසම්මේ නිවනට අරමුණු වන ඒ දැනීම මාත්‍රේ හැර විශ්ේ තියෙන සෑම සංස්කාරයක්ම සිටින් දිවිහි යන අවස්ථාව. හිත නිවි යන අවස්ථාව. ඒ සිත නිවි යන අවස්ථාවටපත් වීමට නම් මේවා අතහැරින්නට ඕන. අතහරින්න පුළුවන් ශක්තිය කියනවා. සිතින් ඉගේ අතහැරින්නට ඕන. ඒ සිතින් ඉගේ අතහැරින්නට බෑ අපි මේවා උපාදාන කරගෙන නැත්නම් අල්ලගෙන කොට අතහරින්නේ නැහැ. ඒක නිසා පටිච්චසමුප්පාද ප්‍රශ්නාව කියන මේකේ ඒ නැතුව මේ භාවනා කරනවා යන්න උත්සාහ කරනවා කියුවට භාවනා කරනවා යන්න ඕනේ කියලා හිතුවට මේ අඩුපාඩු තියෙනවා නම් නිවන් ගන්නට බැරි බව දැන් මෙයාට තේරෙනවා. එන්න මේක කටයුතු කරනකොට නිරෝධානුපස්සනාව කියලා එකක් තියෙනවා. ඒක කණින්මයි සූත්‍රෝ දක්වලා තින්නේ අපි පස්වට විස්තර කරන්න ගත්තට නිරෝධානුපස්සනාව කියන්නේ නිරෝධ නිරුද්ධ විලා පහන් කියන පහන් වලගෙන ඉඳලා මොකක් හරි වෙලා නේද ඒ වගේ මහන්නේ ඉතින් මේ නිරෝධානුපස්සනාව කියන එක භාවනා වලින් අත්දැකිය යුතු එකක් අර ඔබින්දා ජීවිතය අර කලින් කියපු වගේ කරන්න පුළුවන් දේවල් නේ නිරෝධය කියන්නේ. එදිනෙදා ජීවිතේ කරන්න පුළුවන් ප්‍රඥාවක්. අපි හිතමු දුක් වේදනාවක් කරා දුක් වේදනාව අනිත්‍ය කියලා අනිත්‍ය කියලා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා බලන්න. ඔන්න ඒක නැති වෙලා ගියේ ඊපස්සේ දුක් වේදනාව ඉඳලා. අපිට සංඥාවකට කියන රූපයක් ගැන ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන එක හිතුවේ කියලා රූපේ හොඳයි රූපේ හොඳයි රූපේ හොඳයි රූපේ ලස්සනයි. මොන රූපයක් හරි ගන්නේ ඒ කියන්නේ වෙන සිතිවිල්ලක් ඉඳන් අර රූපේ ඔක්කොම රූපම දැක්කේ හිටපු රූපේ කියන්නේ දුක සංඥා උඩ ඔක්කොම නැති වෙලා ගියා ඔක්කොම තනියම මොකක් හිතේ හීනයක් දැක්කා රූපමාමත්‍ය මායිම මහයෙන් ප්‍රාසර කරනවා නැත්නම් මහන්දාවල ඉන්නවා රජසම්පත් දෙනවා නොයේ ආකාර ඉතා විශේෂ ආකාරයේ දේවල් ඉන්නේ දැකේ ඉතාම යහපත්ය නැගිටිනකොට මොකක්වත් නිවිලා ඉන්නවා මේ වාගේ මේ කොහොමද නිවිලා తరుండి నోటారకము తరుణ కారి గత ఏ కరుణ కారి మొదట లక్షణ సత్తి సంపాదించి యగ్మనే ఇతి అరబెనే దగ్మని దా సంపత్తి అరబెనే ఉండటకదే ప్రమణిని మగిని నలుగున చేతన కదమక శిరక పరిచి చికిపలి శోకకరకన ఏవలనే నిమిదండి మినిక దఖిన అంటే పులాంగమ అంటే రూపే గతత వేదన గతత సంహాన గతత సంస్కార గునిని అవి దమైకి పలన శిరతస్య సుభక్తిని రసనత විධානි බලකින් දෙවිවරු බලන්නේ. ආරමයේ නීලයි. කොහොමද? අනිත් දුනා සම්පූර්ණ නැති. මේ විදිහට රාගකාන්තයේ දේශකාන්තයේ කවර කුසලතාව කවර කුසලයක් මොන සිටින ධර්මයද පාලුණා එහෙම එකම රූපයක් පිළිබඳ සිටින ඒවා ශබ්ද පිළිබඳ සිටින ගඳ පිළිබඳ සිටින රස පිළිබඳ සිටින කායත දැන ස්පර්ශ පිළිබඳ මනස දැන අරමුණු පිළිබඳ සිටින මේ ඔක්කොම නැති නැති. විඥානයේ ගත්ත චක් විඥාන සෝත විඥාන දාන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ ඒවත් එක්ක තමයි නිරුද්ධ වෙන්නේ. ඇතුළක් නැතුළක් නැතුළක් පස්සේ ආපස්සට බලනකොට ඒක දැක්කේ. අපි උපමා ක්‍රමයකට දෙයක් හිතමු ඒක පායලා තියෙන හොඳට ඉරව් වැටදින කෑට තියෙන තැනකට හිටගෙන ඉන්න. දැන් උඩ අහසේ විශාල වළක්වක් ඇවිල්ලා ඉඳගෙන. එතකොට ඈත තියෙන ඉරෙහිය නිවිවි නිවිවි ළඟ තමන් පැත්තට තමන් ළඟට එන ආකාරය දකින්නට පුළුවන්. ඉතින් ඈත කලවර මේ දෙගෙන යනවා. මේ වගේ නිවන නිවිවි යන එක දකින්නට පුළුවන්. පංචස්කන්ධ ලෝකයෙන් නිවිවි. ඉතින් මේක පොඩිලා ජීවිතේදී ඒ ආකාරයෙන් අධ්‍යක්ෂ දෙකඥානයේ මේ කාරණා අවබෝධ කරගත්ත කෙනෙකුට භාවනා කරන විට මේ නාම ධර්මයන් නිවී යාමක් තියෙනවා රූප ධර්මයන් නිවී යාමක් තියෙනවා ඒ නිවී යාම නාම රූප ධර්මයන්ගේ නිවී යාම හදවත තුළින් හරියට දැකීමට කියන නාම රූප නිරෝධය කියලා නිරෝධාන පස්නාව පිළිබඳ දකින්න. ඒ නිරෝධාන පස්නාව නාම රූප නිරෝධය දැක්කොත් නිවන් ලබන්න පුළුවන්කම තියෙනවා. මෙන්නේදී ඔක්කොම නිවන අරමුණ වල දැනීම හැර සියලුම නාම ධර්ම රූප ධර්ම නිරුද්ධ වීමෙන් යනවා. නිවන කියන කේ අදහස් වෙනීම කියන එකයි නිරෝධය කියන්නේ සියලුම කියන එකයි. ඒ නිසා මේ නිරෝධාන පස්නාව අර කලින් කියපු විදිහට අවබෝධ කරගන්න ප්‍රායෝගික වශයෙන් අත්දැකීම් භවනා පිළිබඳ සුවද්දකින් තමයි නිවන් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ලක්ෂණ ධර්ම ප්‍රතිකාරාශ මෙන්න මේකට. සමානාකර ගමන් යනකොට බලාපොරොත්තු වෙන අවශ්‍යම සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය ආදී අංග දිනු කරගටි ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග. ඒ හැර වෙන ක්‍රමකින් වාගන්න සිදුයි. ඒක නිසා සම්මා සතිය පුළුවන් තරම් දුරට ඇති කර ගන්න තමයි සම්මා සතිය ඇති කර ගැනීම අනුවසන පැය කාලක් භාගයක් නැත්නම් ඥාන 45ක් විතර කාලයක් වත් අධිෂ්ඨාන කරගෙන මේ කාලය තුළ මම ඔක්කොම කරන හැම එකම සතියෙන් කරනවා කියලා සතියෙන් වැඩ කරන්න පුළුවන්. ඒක අද කරලා ඊට පස්සේ ආව මාසිකව කරලා හදන්නේ. හැබැයි දවසෙම ඉඳ ලැබෙන ලැබෙන විදිහට කරලා ප්‍රගුණ කරගන්න සම්මා සතිය දිනු කරගන්න සම්මා සතිය දිනු කරගන්න කෙනාට සම්මා සමාධිය දිනු කරගන්නට පුළුවන් සමාධිමත් ඉඳන් නැති කෙනාට මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති සත්‍යයෙන් දකින්නට බෑ පංචස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති සත්‍ය කියන එක විස්තර කරනවා දෙකම මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වශයෙන් දක්වන මේක. ඉතින් ඒක දක්වන්නට නිවන් යන්නට බෑ ඒක නිසා සමාධිය පරමද්දුරෝ වැඩිවෙන්න ඕනේ සමාධිය 100%ක්ම වැඩිලා නිවන් යන්නට කටයුතු කරනවා ඒ කියන්නේ ධ්‍යාන මට්ටම උදාගෙන නිවන් යන්නට කටයුතු කරනවා ටිකක් කලින් දක්වන වැඩක් නිසා ඒක කරන්නට අපහසු භාවනා සමාධියට හෝ සමාධිය ඇති කරගෙන ඊට පස්සේ දර්ශනා කිරීම සුදුසු කියන එකයි අපි ඉස්සත් කරේ ඒක පස්සේ සමාධිය ගැන කතා කරනකොට මේ සමාධිය ඇතිවීමට සාහිත්‍යපරසත් දෙකීමට සත්සංපස්සනාවක් වඩන්න තියෙන කියන එකයි කියන්නේ ඒ සත්සංපස්සනාව කියන එක අදහස් කරන්නේ නිවිද දකින්න ඕනෙන් දකින්න අනුපස්සනා කියන එක අදහස් කොටස් හතක් දුක් අනිත්‍ය වශයෙන් දකිනවා දුක් වශයෙන් දකිනවා අනාත්ම වශයෙන් දකිනවා ඒ වගේම විරාමයේ තියෙන ආකාරයෙන් දකිනවා මුලිකතාව කලකිරීම ඇති වෙන ආකාරයෙන් දකිනවා විරාගය ඇති වෙන ආකාරයෙන් දකිනවා පටිච්චසමුප්පාදයෙන් මේවා සිදුවන අතහරිනවා නිරෝධානුපස්සනාව නිරුද්ධ වියාම දකිනවා මේක හරියට කටයුතු කරනවා මේ සත්සම් ප්‍රසංගවල දාන වාසේ බොහෝ සුරතකෝ දේශනා කරලා තියෙන එක ඒ ආකාරයෙන් කටයුතු කරන ඒකාන්ත වශයෙන් මේ වෙනසන් සීමිත පුරාණ ශක්තිය වාසනා ලැබෙන ඇති මේ ජීවිතේ නෝව මතු භවයකදී හෝ නිවන් ලැබීම සඳහා ඒකාන්ත වශයෙන් මේක පාරමී කුසලයක් කරනවා ඇති ඒ සෙනෙහ කවදා හෝ දවසක නිවන් ලැබෙන ස්වභාවය ලැබෙනවා මේ ධර්මස්වරණය කියන එක ඒකාන්ත වශයෙන් නිවන් ලැබෙන කෙනෙක් වාසනා වේවා කියලා ආශිර්වාද කරලා අද මේ දේශනාව මෙතන නිම කරන්න බුදුන් දෙන්න පාඩම් කරනවා ආකාසතාල බොම්මතා දේවානාගාමයි නිකා පිඤ්ඤන්තං මොනිතා ආකාසතාල බොම්මතා දේවානාගාමයි නිකා පිඤ්ඤන්තං මොනිතා ජානකන් දේශනා ආකාසතාල බොම්මතා දේවානාගාමයි නිකා පිඤ්ඤන්තං මොනිතා ජානකන් සම්පාදනය කරන වෙන අපේ ගමනේ නෑ මාගේ බාල සමාගමකට මාගේ නෑ ඉතින් මේ කුණාවාසක් හරවන්නන්තෝ සම්බුද්ධකව පංචිතෝ මෙතන සිද්ධාන්ත සම්පූර්ණයගේ මෙලොව අපසන් සේවා කරනවා අපසත් සේවා සාසනික පරිණාමයන් සම්සම්දන් මෙක්තන් හේතුවවස්නා වේවා අභිවාදන සුමිසෙන් තනදාස්සයන්ට පාරෝදන්නා වන්තේ ආයවන්නා සම්බලං ආරෝග්‍ය සම්පත්තිය සබ්බ සම්පත්තිය මෙතේ රතෝනි වාසංකම්පේ උනාති සමියතෝ සසත් වේවා